මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණහා වැවිතලා සමග බැඳමින් දිව්නුවේ අරුණැල්ලට පියමන් කරයි දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන් මුවන් පැලස මුවන් පැලස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී ගෝමරී සහ බිනරි පිළිබඳව බිසෝ නැන්දා ගෙතු කතාවක් දැන් මුවන් පැලස්ස අස්සක් මුල්ලක් නෑර පැතිරියයි. එය මුවන් පැලස්ස ප්‍රාථමික පාසලේ මුල් ගුරුතුමන්ටත් ආරංචි විය. මෙයින් තිසරී ගුරුතුමීටද මානසික පීඩාවක් ඇති වී මන අසනීප තත්වයකට පත්වුණේ. පාසලෙන් ලැබුණු පණිවිඩයක් නිසා සපුමල් පැමිණ තිසරී රැගෙන නිවස බලා පිටත් වේ. අනේ අනේ ටීචර් නංගි. පොඩි බබෙක් වගේ මොකටද ඔය පොඩි විහිළුවට ඇඬුවේ උතරන්න? දැන් මේ අක්කත් බලන් ඉන්නවා ඔයා එනකම්. මං එහෙම දෙයක් උපන්ති එක්කත් අහලා නෑ අයියේ. මට ඉතින් ඇඬුණා. අයියෝ අයියෝ. මේ කවුරු මොනවා කිව්වත් ටීචර් නංගා අපිව විශ්වාස කරන්නේ ඕක කියලා දෙන්නේ අර බිසෝ කියන පිස්සු අම්මන්ඩිනේ. කාගේ හරි පෙළඹවීමකට බිසෝ නැන්ද කියන්ට ඇති අයියේ. කොහොම හරි අර ළමයා ගෙන්නලා සමා කරන එක කාට කාටත් ලොකු පාඩමක්. හ්ම් හ්ම්. ඇත්තෙන්ම ලොකු ඉස්කෝලේ මාත්‍යා එහෙම කරන එක හොඳයි. ආ අර බලන්නකෝ. රන්මලියක් ඇස් ලොකු කරගෙන බලන් ඉන්නව අර. ආ තිසරිණක මම බය වුණා. කෝ බලන්න නලල. මොනම හිස රටයක්වත් නකාට නෑ. මොකද මගේ නකාට හැදිච්ච අසනීපේ. මම බයි හිටියේ සපුමල්. <laughs> අර හේවිසි මඩුවේදී හැදිච්ච අසනීපෙවද්ද කියලා. රන්මලි අක්කේ මේ තිසරි නංගි බොරු ලෙඩක් හදාගෙන. ඒ මොකටද? තිසරි නංගි ආසයි මගේ සයිකලයට නැගලා එහෙ මේ පොඩි රවුමක් යන්න. ඔය පේන්නේ ද ලස්සන බබාවගේ ඉන්නේ. <laughs> ඉතින් හැමදාම නගාට සයිකලෙන්ට පුළුවන් නේ. <laughs> බොරු බොරු රන්මලි අක්කා. අයියාගේ බොරු.

දෙයක් වෙන්න පුළුවන්ද? ඉංග්‍රීසි මහාඩුකාර උන්වහන්සේගේ රජගේ ඔෆිසර් බිනරි නදාගේ පස්සර අයියලු සහෝදරයෙක්ලු මේක නම් ආරච්චිලිය මාව බය කරන්න කියන හෙන කෙබ්බරයක් බිනරි නගාගේ මගේ තියෙන සම්බන්ධ කඩන්න මද ආරච්චිලිය ගහපු ගැටේ මේ වෙලිකාරයා ওই පට කතා වලින් බය කරන්න හිතුවා මදි. මම දැන් මේ හරියම ඉන්නවා. හ්ම්. පාරයිනේ. මෙන්න මේ අකුලට මුවා වෙලා. <laughs> බලමුකෝ. යන හමුදාකාරයෙක් බලහුවට යනවා නම් මෙතනින් එපා යන්න. කලින් දවලවට ගිය වෙලාවේ නකාමයි මගේ ළඟින් වාඩි වෙලා ආයි සිංහලේ යන්නේ නැහැ කියලා මට කිව්වේ කතා කරන්න එන්න කියලා. බිනරිනගා මේ වෙඩික්කාරයා සහේට ගණීවි කියලා ආර්චිලට එවින් වගේ දැනිලා. ඒකනේ ලූල්වත්ත පොලේදී බිනරිනගා හොම පොඩ්ඩක් ඉන්න කියද්දිම මන් දිහා බලන්නේවත් නැතුව ආක බලාගෙන ගෙවුම් හිටි ගමන් බණින්ට ගත්තේ. මට පිස්ස පිස්ස කියන මහා පාරේම බණින්දි මට දෙයියෝ රත් වුණා. ආරච්චිලේ නගාට බණින්ට ඇති. නගාගේ හිත කැඩෙන්න. අතපය කඩාගෙන වෙඩික්කාරයා කංශහරු අල්ල දෙනකොට හොඳයි. හොරු දඬු කඩේ ගහන්ට ඇදගෙන එනකොට හොඳයි. විනය නගාව සහේට ගන්න හදනකොට තමයි නාක. හොඳයි. අද හමුදා කට්ටිය එනවා කියන කතාව බොරු වුණොත් මේ වෙඩික්කාරය ආරච්චිලයට හොඳ පාඩමක් උගන්වනවා. හොඳ පාඩමක්. මේ යන්නේ ඉංග්‍රීසි මහජනතාව හඳුනාගේ බැටේරියන් එක මෙතනින් මාරු වෙලා පාරට ආගන්න ඕනේ. මොන වෙදිකාරය නේද? ඒ වෙදිකාර මලේ වෙදිකාරටෝ මොකද බොලන් මේ දෙකොඩින් දාඩිය දාගෙන ඈ බද්දරාල ඈ මට තේරුමක් නෑ බං මොකද ඔය මෙච්චර හමුදාවේ ඇත්තෝ මෙච්චර හමුදාවේ ඇත්තෝ අද ඔබ රූල් වත්තට ගියා නම් ඒක දැනගන්න තිබුණා අන්තිත් හමුදාවකට ඒක තමයි මම මේ ඔබෙන් අහන්නේ මොකද මේ කියලා අර දැන් මෙතනින් ගිය මෝටර් සයිකල් වලින් ගියේ නම් ඉංග්‍රීසි ආණ්ඩුවේ ඒජන්ත උන්නාන්සේගේ දෙවෙනියද මයින් දන්නේ මට තේරෙන විදිහට නෑ <laughs> එහෙමද එහෙමද ඊයේ ආරච්චිරාලාමේ මුලිච්ච වෙලා කිව්වා අද වලව්වට එන්ටම කියලා ඒ මොකද මේ වලව්වේ බිනරි නගා බැඳපු මහත්යාගේ ළඟම නෑ ඒක අයියා කෙනෙක් ඉන්නවා මේ නුවර ඒ ජන්තුන්නාංශක බංගලාවේ. ඒ අන්න එයාව ලව්වට වෙනවා කියලා මේ මට ඊයේ කිව්වා. මම මේ පැත්තට යන්න කියලා හිතන් හිටියේ. බලපුවාම බිනලගේ නෑද අයියා. ලේසි පාසු මිනිහෙක් නෙවෙයි නිබා. මට ආරච්චිලා කීව හැම නෑයෙක් ගැන. මං ඉතින් වැඩි ගැම්මකට ගත්තේ නෑ බං. මේ ආපන් වෙලිකාර ඇත්තෝ. හමුදාවේ බැටෑනියන් එකක් එක්ක ඉන්නේ ලේසිපටු මිනිහෙක් නෙවෙයි. හොඳට හොඳ තත්ත්වයක් ඇති. ඒකත් මෙහෙම ලොක්ෙක් මේ මුවන්පලස්ස වගේ හද්ද වන්නිකරේ ගමකට ගෑවිලාවත් යන්ට ඉදී කියලා. කවුද බං ඔච්චරකට හිතන්නේ? හීනෙන්වත් හිතන්න පුළුවන් දෙයක්ද මේක? බිනදී ගිය ඔය කියන නෑදා අයියට තිබුණේ හමුදාවේ අය එක්ක නැතුවෙ ඉන්න. ඒකනේ බං. මේ හමුදා බැටේරියන එක දකින්නකොට පලාතක් බිරන් තත්තු වෙනවා. අපේ කංසා නඩුව තිබිච්ච කාලේ අපෝය ආණ්ඩුකාර උන්නාන්සේගේ මාලිගාවේ නතර වෙලා හිටපු දවස්වල ඩැනියෙල් කුඹුරේ ගම කියලා නම කවුරුත් කියනවා මං අහලා තියෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සයා මේ ගොඩ කරේ සිංහලයේ කියලා හිතන්නවත් අමාරු. හරියට එංගලන්තේ සුද්දෙක් වගේ බොලන්. හ්ම් හ්ම්. එතකොට මෙයා තමයි බිනරින්නගාගේ අයියා. අන්න මතාරච්චිද කීව බං නුවරින් එයා බදුල්ලේ යනකොට මෙහි ඇවිල්ලා එයාගේ වාහනෙන්ම බිනෙල ගාව පස්සරෙක්කන් යනවා කියලා මේ මං ඔබට වුණ කියන්න වගේ තව එක කාරණයක් කියන්නද මොකක්ද බිනදිනගා තමුන්ගේ වාහනෙන් පස්සරෙක්කන් යන්න මෙහි එනවයි කියලා කතාවක් කිව්ව නේද කිව්ව තමයි ඉතින් උඹට ඒ වෙලාවේ කතාවෙන් වෙන මොකවත් හිතුනේ නැද්ද අම්මපා මට මුකුත් හිතුනේ නෑ බැද්දරාල. ඔව් ඉතින් උඹට ඒ වෙනකොටත් බිනරි ගැන පොඩි ආලවන්තකමක් ඇති වෙලා තිබුණා නෙවෙයි. <laughs> ඒකනේ අර ලූල්වත්ත පොලේදී බිනරි නගා මං විලික්කාරයා කියේ කියා පස්සෙන් දිව්වේ. ඔව් බං. මං අදටත් බිනරි නගාට ලෙන්ගතුයි. මනාපයි. ඒක තමයි ඇත්ත. එහෙනම් මෝඩියෝ උඹ අදවත් දැනගනී. විනදි නගා එක්කන් යන්න මෙහාට වාහනෙන් එන පස්සර අයියා කියන එක්කෙනා තමයි කවදා හරි විනදි නගාගේ දෙවෙනි පෙළවහේ මිනිහා. ඔව්. බා. ඔය ඇත්තද ඔබ කියන්නේ? මොකද බං ඇත්තක්ද කියලා පපුව හිර වුණාවද්ද? මේ අහපන්. ඔච්චර හැඩකාර ගෑණියෙක් තනියම මේ මිනිස්යාගේ වාහනේ දාගෙන යන්න ඉඩ දෙන්න ආරච්චිටයි මැණිකටයි පිස්සුද ඈ මට නම් හිතුනේම ඔය ආරච්චිලය බිනරිනගාගෙන මයි හිත වෙනස් කරන්න කරපු පට්ටපල් බොරුවක් කියලා. මොකද්ද? මහේජන්ත උන්වහන්සේ ගාව බිනරිනගාගේ පස්තර සහෝදරයෙක් ඉන්නවයි කියව කතාවද? ඔව් ඒ කතාව විතරක් නෙවෙයි බං. ඒ පස්තර අයියා වාහනෙන් ගමේ යන ගම. බිනරිනගා එක්කයන්ට මෙහෙ එනවයි කියව කතාව. බිනරිනගා ගැන මගේ හිත කඩන්ට ආරච්චිල මට කියන බොරු කතාවක් කියලාමයි මට හිතුනේ. <laughs> නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? ආරච්චිල උඹට කියව කතා තේරෙම ඇත්ත නේද? එදිකාරෝ මේ අහපන්. එදා පොළ දවසේ මම උඹට නිකමට වගේ කිව්වා. උඹ ওই බිනර ගැන තියෙන අදහස අත්තර දාපන් කියලා. මම උඹට කීවද නැද්ද? මතකද? බේම දෙයක් කිව්වා වගේ මට මතකයි. එහෙත් මට ඒ වෙලාවේ හිතුනේ බිනරි නගා මට මනාප ඇති කියලා බං. යකෝ එදා ඉරිදා පොළ දවසේ බිනරි නගා හරි වැදගත් තාලෙට ඇඳ බලනගෙන ඇවිත් හිටියා. උඹ පිස්සෙක් වගේ එයාගේ නම කිය කියා පන්නපු එකම එයාට කරපු ලොකු මදි පුංචිකමක් මස් වෙනා. ඒක උඹට නොතේරිච්ච එක තමයි පුදුමේ. මට හිතා ගන්න අමාරුයි බා. වෙච්ච දේ ගැන කතා කර ගන්නට හරි. වරදක් වුණා නම් අනේ සමාවෙන්ට කියන්ට හරි. ආයේ බිනරි නගා වලවෙදි මුලොච්චි උනේම නෑනේ. මේ කොහොමටත් අද කුඹුරේගම ඔෆිසර් වලව්වට ආව නිසා මම උඹට එක දෙයක් කියන්නම්. මොනම දෙයක් නිසාවත් උඹ වැඩිපුර ආරච්චි වලව්ව පැත්තේ ගැලසෙන්න එපා. ඕ. බද්දරාල. මට අදින් පස්සේ කොහොමටත් උඹ කියන්න වගේම වලව්ව පැත්තේ පස් පා ගන්නවත් හිතෙන්නේ නැහැ බං. මගේ හිතට බයයි. මොකද්ද මේ මගේ ඔළුවට කඩාපහත් උනේ කියලා. හරි හරි. මට එහෙමනම් පමා වුණා මලේ. මම යන්නම්. හොඳයි. උඹ ඔය ඒව මේව ගැන හිත හිතින් දෙපා. පාඩුවේ වැඩක් බලාගන්න. තේරුණා? නෑ. මම අදින් පස්සේ තොර බොරේ යනවා. මෙහෙ ගැවසීමක් කරන්නේ නැහැ. ඒ ගියාම ඉතින් අවුරුදු ගාණකටම වැඩ තියෙනවා. මම යනවා බැද්දේරාල්. හරි. මාත් යනවා යනවා. ඒ බරක් බිමට දැම්මා වගේ බැද්දරාල මුලිච්ච වෙච්ච එක. දැන් මම ලෝල් අතට ගෙවුම්. එහෙම මහියංගනේ සොරබොර යනවා. ගිහිල්ලා වෙලේ මාම්ලෑ දිහාවේ හොඳට උදව්වක් කරගෙන ඉන්නවා. ලපුරු වෙලාවට ඒජන් තුන්නාංශ ළඟම සහකාරයෙක් වලව්වට මාට්ටුනේ. නිකම්ම කොට මැරුම් කන දේවල් වලට පැටලෙන්නේ. දෙරාල කියපු කතාව ඇත්ත. භෝග හිතීම අතහැරලා හිත හදාගනි. හ්ම්. ඒක තමයි වෙන්න ඕනේ. දැන් මං අද මහියංගනේ සොරබොරේ ගියාම බැරිය වෙල් මාමට උදව් කරන්න දිගටම ඉන්නවා එතකොට ඉතින් වෙඩික්කාරය මලාද කියලාවත් කාටවත් හොයාගන්න බැරි වෙයි. හ්ම්. දැන් නම් ඉතින් ඩෝල් අතර ළඟා වුණා. අර කවුද? දෙයෝ සාකි. යකෝ මේ වතුර විදානේනේ. වතුර විදානේ. මං හිතුවා මං හිතුවා අද වෙඩික්කාරයත් මේ ලූල් වත්තට එයිම කියලා. <laughs> විදානි කියලා තිබුණානි මුලිච්ච වෙන්න ඕනේ කියලා. ඒ හින්දා මෙහෙම හම්බු වෙච්ච එක ලොකු දෙයක්. <laughs> මේ මොකෝ විදානේ අද මෙච්චර මේ හමුදා පොලිසිය ගැවසෙන්නේ. ඇයි වෙඩික්කාර ඇත්තෝ ඇහුවේ නැද්ද ආරච්චිලගේ? <laughs> මං ඕවා ගැන හාන් කවිසියක් අහන්න යන්නේ නෑනේ ආරච්චිලා එක්ක. අද මේ මහා ඒජන්ත උන්නාංශයේගේ කණ්ඩායමක් තෙල් දෙනිය ඔය මහියංගනේ හරහා බදුල්ල බණ්ඩාරවිල මේ මේ ඉඩම් තොරතුරු පරීක්ෂාවකට යනවලු. ඒකනේ ඔය මෙච්චර පොලිසි හමුදාව ආරක්ෂාව හමුදා කණ්ඩායම මුවන් පැලස පැත්තටත් දැන් ටිකකට කලින් යනවා මම දැක්කා. මේ වෙඩික්කාර ඇත්තෝ. හ්ම් ආරංචියක් තියෙනවා ආරච්චිලගේ ඔය මණිකගේ නෑදෑයි මහේජන්ත උන්නාංශේ ළඟ ඉන්නවා කියලා. පාගෙදාට ඒ මිනිහා හම්බ වෙන්න බලවුවට යන්න ඇති. මේ දානේ. මණිකගේ නෙවෙයි බං. එහෙනම් මණිකගේ නංගි බිනරි. ඔව් ඔව්. බදුල්ල පස්සර ඉන්නව පෙළවහක් කරගත්තේ. හරි හරි. ඉතින් ඒ බිනරිගේ අයියා කෙනෙක් තමයි දැන් ওই මහායජන් තුන්නාංශ ළඟ ඉන්නවා කියලා. ඔය ඔෆිසර් උන්නාංශ කීව කෙනා නම් ලේසි පාසු කෙනෙක් නෙවෙයි. උන්නාංශේ තමයි අද ඔය ආමුදා රසාව පිට ඇවිල්ලා තියෙන්නේ. අද යනවා ඔය බතුල්ලු යන්ට. අද නම් බිනරි පස්සරේ කියන්ට ඉඩ තියෙනවා. බාගදාට බැද්දරාල කියපු විදිහට දැනටමත් මිනිහා බිනරිය පෙළවහට අරන් එන්නත් බැරි නෑ. වෙඩික්කාරයෝ. මොනවද බං ගල් ගැහිල වගේ කල්පනා කරන්නේ? හමුදා පොලිසිය කංසාකාරයෝ වල්ලන්ට ඇවිල්ලා කියලා හිතුවා. නෑ නෑ බං. මම මේ නිකන් කල්පනා කළේ. මං කල්පනා කළේ කංසාකාරයෝ අද වගේ කාලෙක අහු වුණා නම් මල කඳන් අහුලන්ට තිබුණේ කංසා හේන් වලදීම තමයි. <laughs> එහෙමනම් ඉතින් විදානෙත් අද ජීවතුන් අතර නෑ. ප්‍රශ්නේ ඉතින් මේ තරමින්වත් විසඳුනේ අපෙත් ඉතින් పూర్ව වාසනාවකට. <laughs> හැම දෙයක්ම පෙරලෙන්නේ කාකි කාගෙත් හොඳට තමයි කියලා අපි හිතමුකෝ. කන්සායෙන් කාර්යය මට ආයෙත් කියනවා බං ඇවිත් උන්ට උදව් දෙන්න කියලා. මං ඔබට කියලා තියෙනනේ කරන කරොමේ. උන්ට සහයෝගය දෙන විදිහට ආයිත් උන් එක්ක හොඳට ඉඳලා සේරම තොරතුරු ටික දැනගනින් විදාරේ. හරි හරි. මං ඒ තැන්වලටම ගෙහුම් උන් එක්ක කලින් වගේ හොඳට ඉඳලා සේරම තොරතුරු දැනගන්නවා. අන්න එහෙම තමයි වෙන්න ඕනේ. ඒ ක්‍රමයට දැනගන්න. අපි හමුදාව පොලිසිය සූදානම් කරගෙන ඔබට පණිවිඩය දෙනවා. හරි. ඒකම සේරම කංශකාරයෝ. එක පොදියට අල්ල ගන්නවා. හරියට හරි. ඒක තමයි අපේ අලුත් ක්‍රමය. කියනකොටම අර පාරෙන් එහා පැත්තේ ඉඳලා ඔබට හිනේන මිනිහා කවුද කියලා පොඩ්ඩක් බලපන්. අන්න ඔබට ඌ කතා කරනවා. පොඩ්ඩක් ඉන්ඩිවිඩි කාරෙත්තෝ. ඇත්තටම කවුද? අද මුවන් පැලසේ රංගපෑම් ආරච්චිල විජේරත්න වරකාගොඩ බිනරි කුසුම් පීරිස් මණිකේ ශීලා පරණමානකේ වෙඩික්කාරයා කමල් ගමගේ බැද්දේරාල රෝහණ සිරිවර්ධන වතුර විදානේ විජේසිරි බෝපගේ පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය සහ සංස්කරණය සඳරුවන් ලියනකි. මුවන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන